හොඳයි ආයිබෝවන් හිතන්න අධ්‍යාත්මික මාවතක ගමන් කරන කෙනෙකුට මොන වගේ ආශාවන් අභිලාෂයන් ඇති වෙන්න පුළුවන්ද සමහර විට සමාජයේ ගෞරවය දිනා ගැනීම වගේ සරල දෙයක් වෙන්න පුළුවන් නැත්නම් අහසින් යෑම වගේ අద్భుත බලයක් ලබා ගැනීම වෙන්නත් පුළුවන් අද අපි ගවේෂණය කරන්න යන්නේ මේ සියලුම අභිලාෂයන් සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකම එක විශ්වයේ යතුරක් ගැන කියවෙන ආකාංකේය සූත්‍රය හරි මේ දේශනාව සිද්ධ වෙන්නේ සවැත් නුර ජේතවනාරාමයේදී. මෙතනදී බුදුරජාණන් වහන්සේ හරිම වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා. ඒ තමයි භික්ෂුවකට ඉලක්ක එමත් නැත්නම් අභිලාෂයන් තියෙන එකේ ගැටලුවක් තියනෝද කියන එක. තමන්ගේ ගමනේදී යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන එක සාමාන්‍යයි. ඉතින් ඒ දේවල් ඉඩු කරගන්න නම් ඇත්තම කළ යුත්තේ මොකද්ද? ඉතින් අපි මේ ගැඹුරු දේශනාව දිහා බලන්න යන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම අපි බලමු බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ඒ විශ්වීය විසඳුම. ඒ කියන්නේ විශ්වීය යතුර මොකක්ද කියලා. ඊට පස්සේ ඒ යතුරෙන් විවර කරගන්න පුළුවන් ලෞකික සහ ලෝකෝත්තර අභිලාෂයන් ගැන කතා කරලා අන්තිමටම බලමු මේ දේශනාවේ තියෙන ඇත්තම හරවත් පණිවිඩය මොකක්ද කියලා. හරි. අපි දැන් කෙලින්ම යමු මේ විශ්වීය යතුරු මොකක්ද කියලා බලන්න. මෙතන තියෙන පුදුමම කාරණේ තමයි විවිධාකාර ආශාවන්, අභිලාෂයන්, දුසිම් ගණනක් ගැන කතා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ ඒ හැම එකටම හරියන එකම එක පොදු මාර්ගයක් ඉදිරිපත් කරන එක. මෙන්න ඒකේ අත්තිආරම් සිල්වත්ත වාසය කරන්න ඊටාම කුඩා වරදේ පවා බිය දකිමින් මේකේ සරලවම කියන්නේ මොකද්ද? Taman කරන කියන දේවල් ගැන වගකීමින් අවධානයෙන් ඉන්න කෙනෙක්. එදිනෙදා ජීවිතයේදී අවංකකම හික්මීම කියන දේවල් ප්‍රගුණ කරන එක තමයි ඉදිරියට යන හැම දෙයකටම පදනම වෙන්නේ. මේ තමයි මේ පියවර පහේ මාර්ගය. මේක පටන් ගන්නෙ සීලයෙන්. ඒ කියන්නේ යහපත් කල්ක්‍රියාවෙන්. ඒකෙන් හිත සංසුන් වෙනවා. ඒ කියන්නේ සමාධියට පාර කැපෙනවා. සංසුනුණු හිතකින් ධාන වඩමින් දේවල් වල ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න. ඒ කියන්නේ විදර්ශනාවට යොමු වෙනවා. මේ හැම දෙයකටම හුදකලාව නිස්කලංක බව උදව් වෙනවා. ඉතින් අපේක්ෂාව මොකක් වුණත් විශ්වයේ යතුරු තමයි මේක. හරි. දැන් බලමු මේ විශ්වයේ යතුරු අපේ එදිනදා ජීවිතයට සමාජ සම්බන්ධතාවලට අදාළ වන ප්‍රායෝගික ඉලක්ක වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ සූත්‍රයෙන් පිළිගන්නා හරිම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අධ්‍යාත්මික ගමනක් යන්න වුණත් ස්ථාවර භෞතික සහ සමාජීය පදනමක් ඕන කියන එක. එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සහ යහපත් සම්බන්ධතා කියන දේවල් නොසලකා හරින්න බෑ. අනිත් අයගෙන් ගෞරවවල දිනා ගැනීමේ ඉඳලා දායකයන්ට පින් අනුමෝදන් කරන එක දක්වා මේ ඉලක්ක දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වන්නේ මේවා බලෙන් ගන්න ඕන දේවල් නෙවෙයි කියන එකයි. යම් කෙනෙක් සීලෙන් සමාධියෙන් සහ ප්‍රඥාවෙන් යුක්ත වුණාම ගෞරවය සහ සහයෝගය ඉබේටම ලැබෙනවා. ඒ කියන්නේ යහපත් කල්ක්‍රියාවම තමයි හොඳම ආකර්ෂණය කියන එක. හොඳයි. අපි දැන් බාහිර ලෝකයෙන් ඇතුළට හැරමු. ඒ කියන්නේ මනස පැත්තට. මානසික දියුණුව සහ සාමාන්‍ය මිනිස් හැකියාවෙන් එහාට යන අභිලාෂයන් ගැන දැන් අපි සොයා බලමු. අනවශ්‍ය සිතුවිලි පාලනය කරන එක, බය නැති කරගන්න එක මේ ඔක්කොම මනස පුහුණු කිරීමේ ප්‍රතිඵල. අර අපි කලින් කතා කරපු මාර්ගය විශේෂයෙන්ම සමාධිය සහ ධානය හිත සංසුන් කරලා ගැඹුරු ඒකාග්‍රතා තත්වයන්ට ඒ කියන්නේ ඥානවලට ලැඟා වෙන්න උදව් කරනවා. මේ වගේ තත්වයන් වලදී මනස බාහිර බාධා වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඉතින් මනස මේ විදිහට ගැඹුරටම පුහුණු කළාම සූත්‍රයට අනුව වෙන්නේ හරිම පුදුම සහගත දෙයක්. අපි සාමාන්‍යයි කියලා හිතාගෙන ඉන්න සීමාවන් පැනලා යන අසාමාන්‍ය හැකියාවන් ගොඩක දොරවල් විවර වෙනවා කියලා තමයි හි කියන්නේ. පුදුම දේ තමයි මේ හැමදේම අගුළු අරින්නේ අර එකම මූලික පිළිවෙතෙන්. මේ විචිත්‍ර විස්තර වලින් පෙන්වන්නේ ගැඹුරු ධාන ප්‍රගුණ කිරීම තුලින් මනසට සාම්ප්‍රදායික භෞතික සීමාවන් පවා ඉක්මවා යන්න තියෙන හැකියාව. භෞතික දස්කම් විතරක් නෙමෙයි මේ මාර්ගයෙන් මනසේ දැනගැනීමේ හැකියාවනුත් පුළුල් කරනවා. අනිත් අයගේ හිත් දැනගැනීමේ ඉඳලා තමන්ගේම පෙර භවයන් දකින්න එක දක්වා අන්තිමට සත්‍යෝ කර්මයට අනුව ඉපදෙන මැරෙන හැටි ඒ කියන්නේ චුතූපපාත ඥානයේ දකින්න හැකියාව ලැබෙනවා ඒ කියන්නේ හේතුඵල දහම ඇස් දෙකෙන් දැක්කා වගේ අවබෝධ කරගන්නවා ඉතින් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි මේ මාර්ගිර ලෞකික සාර්ථකත්වයට හරි විශේෂ බලයන් ලබා ගන්න හරි විතරක් නෙවෙයි අවසාන අභිලාෂය වන පූර්ණ නිදහස, ඒ කියන්නේ විමුක්තිය කරාත් යොමු වෙනව කියන එක. මේ සිතියමෙන් පෙන්වන්නේ විමුක්තිය කරා යන අවසාන ගමන. සෝවාන් සකදාගාමි වගේ හැම අධියරකින්ම නියෝජනය වෙන්නේ මනසේ තියෙන බැඳීම්. ඒ කියන්නේ සංයෝජන ක්‍රමක්‍රමයෙන් නැති කරලා දාන එක. ඉතින් මේ බැඳීම් කපලා දාන තියුණුම ආයුධය තමයි අර විශ්වීය යතුරු. ඒ කියන්නේ සීලය, සමාධිය සහ ප්‍රඥාව මත පදනම් වුණු මාර්ගය. සාමාන්‍යම දෙයකින්දලා අතිශයෙන්ම උත්තරීතර දෙයක් දක්වා හැම අභිලාෂයකටම බුදුරජාණන් වහන්සේ එකම විසඳුම නැවත නැවතත් දේශනා කළේයි. පිළිතුර තියෙන්නේ සූත්‍රයේ ව්‍යුහය ඇතුළෙමයි. බුදුරජාණන් වහන්සේ එකම විසඳුම නැවත නැවතත් දේශනා කරන්න එක අත්වැරද්දක් නෙවෙයි. ඒක තමයි පණිවිඩය. ඒ මාර්ගයේ තියෙන අතිශය වැඩගත්කම අපේ හිත්වලටම කාවදින්න යොදාගත්ත හරිම බලවත් ඉගැන්වීමේ උපක්‍රමයක්. ඉතින් මේ ඉගෙනීමේ හරය සරලම කිව්වොත් මේකයි විවිධ ඉලක්කවලට විවිධ ක්‍රම හොයන එක වෙනුවට එකම මූලික මාර්ගය පරිපූර්ණ කරන එකට අවධානය යොමු කරන්න ඕන. ඉතින් මේ බලවත් දේශනාවේ තර්කයෙන් අපිව කෙලින්ම ගෙනත් නවත්තන්නේ මේ අවසන් ප්‍රශ්නය ගාවටයි. සියලුම ඉලක්ක ඉටු කරගන්න පුළුවන් එකම අඩිතාලමකින් නම් අපේ සැබෑ අවධානය යොමු වෙන්න ඕන කොතනටද? ඒ ගැන මෙනෙහි කරන්නත් ඉඩ තියලා අදට අපේ මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා.